තමා අන්‍යයන් හා සමකොට ගැනීම. සෙය්‍යමානීන් කෙනෙක් අන්‍යයන්ට වඩා උසස් කොට මැනගන්න. සවිසමාන කියන එකෙන් ඒ මානයෙන් කරන්නේ තමා අන්‍යයන් සමාන කොට මැන ගැනීම. හීනමානී කියන්නේ තමා අන්‍යයන්ට වඩා පහත් කොට මැන ගැනීම. මේ කියන මානය කොයි මානෙ වුවත් ඒක ක්ලේශ ධර්මයක් අකුසල ධර්මයක් නොකල යුතු දෙයක්. එහෙත් කෙනෙක් මේ මානය කියන එක නැති කරන්නේ නැහැ. රහත් මගින් මේ නැති කරන තුරු මානය කියන්නේ. ඒ දක්වා යනවා. ඉතින් ඒ රහත් ගණතුරුම මේ தත්වයේ පවතිනවා කියලා කෙනෙකුට තමා ඇති කරගන්නා මානයට ඒ නිසා සාධාරණත්වයක් ලැබෙන්නේ නැහැ. තමන් කරුණ සලකලා හැම විටම බඳු මානයක් ඇති වෙනකොට ඒ දුරු කරගන්න. ඒ මොකද මානය ඒ මානයේ ක්ලේශ ධර්මයක් ධර්මයක් ඒ උපදින්නේ අකුසල් සිතක ඒ උපදනා සිතක් දක්වනවා පිටිගත විපයුක්ත අකුසල් සිත් හතරක් ලෝභ මූලී ලැබෙනවා අන්න ඒ සිත්වලයි මානය යෙදෙන විට ඇති මානය ඇතිවන්නේ ඒ මානයක් උපදින විට ඇතිවන්නා වූ සිත ඒ ලෝභ මූලයේ ලැබෙන දික්තිගත විපයුක්ත සිත් හතරෙන් යම් එකක් යම් එකක් ඒ අවස්ථාවලදී ලැබෙන්නේ ඒ මානය අකුසලයක් නිසා ඒ මානයෙන් කරන ක්‍රියාව මානය ඇති කෙනෙකුට තමා පිළිබඳ වූ යහපත සිදු කරගන්නටත් අවස්ථා ලැබෙන්නේ නැහැ මානෙ හේතු කොටගෙන. සමහර විටක Taman යමක් දැනගත යුතු නම් යම් කෙනෙකු වෙතට පැමිණයි. ඒ තනත්තාගෙන් එසේ දැන ගැනීමට කැමැත්තක් තමා තුළ ඇතිවන්නේ නැහැ. මානෙ නිසා. කොහොමද මා ඔහුලඟට යන්නේ? Tamante ඒක මදිකමක් සිතනවා. ඒ වගේම යම් කිසි කෙනෙකු තමාගේ වරදක් දැකලා අනුකම්පාවෙන් කරුණාවෙන් ඒ වරද හරිගස්සා ගැනීමට යම් අනුශාසනයක් උපදේශක් අවවාදයක් කරන විට ඒ පිළිගැනීමට සූදානම් නැහැ මානෙ ඇති තැනට මානෙ නිසා ඒක පිළිගන්නේ අනේ විදිහේ මානෙන් තමන්ගේ මෙලොව පරලොව කියන දෙලොවේම දියුණුවට බාධා සිදු වෙනවා එපමණක් නෙවෙයි මානෙ පිළිබඳව දක්වා තිබෙනවා මානේන මක්කටෝ හෝති අති මානේන කුක්කුරෝ මානේන මක්කටෝ හෝති කියන්නේ මානේ නිසා වඳුරෙකු වෙලා උපදින්නට වෙනවා අතිමානේන කියන්නේ බලවත් මානය හේතු කොටගෙන කුක්කුරෝ කුක්කුරෝ කියන්නේ බල්ය වෙලා දැන් ඒකට නිදර්ශන අපේ බණ පොතේම තියෙනවා ඒ නිදර්ශන දෙකක් මට මතක් වෙනවා. එකක් තමයි වස්සකාර කියන ඒ භාක්මන අමාත්‍යවරයා බිම්බිසාර රජතුමාගේ බිම්බිසාර රජතුමාගේ ඇවෑමෙන් පසු අජාසත් රජතුමාගේ අජාසත් රජතුමාට බිම්බිසාර රජතුමාට ඉති ප්‍රධාන ඇමතිවරු දෙන්නේ තමා සුනීධ වස්සකාර ඒ වස්ත්‍රකාර දිනක් ලක්කන කච්චායන හාමුදුරුව මහා කච්චායන හාමුදුරුව විජ්ජකූට පර්වතයේ විජ්ජකූට පර්වතයේ මේ පින්තුන් දඹදිව වන්දනාවේදී ආය දැකලා ඇති ගිජ්ජකූට පර්වතයේ ගිජ්ජකුළු කව්ව ඒ ගිජ්ජකූට පර්වතය බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා බොහෝ අවස්ථාවන්දී දිවා විහරණය සඳහා පරිභෝග කරලා තිබෙනවා. ඒ තැන්වලට වැඩලා ඒ ස්ථා ඒ ස්ථානවල ඒ භාවල් කාලය විවේකීව ගත කරනවා. ඒ එහෙම විවේකීව ගතකොට ආපසු ඒ දිජ්ජකූට පර්වතයෙන් බැසගෙන එන මේ මහා කච්චායන හාමුදුරන්ව දැකලා මේ වස්සකාරය කියා සිටිනවා වඳුරෙක් වගේ පැන පැන යනවා වඳුරෙක් වගේ පැන පැන යනවා ඒ විපර මේ මේ පර්වතයකින් බැහැගෙන ඉන්න විට නිකම් මේ සමතලා පොළොවට යනවා වගේ නෙවෙයිනේ ඉතින් ඉතින් අදියේ ඉන්නේ කැමලට පියතියා බහින්නට ඕන හාමුදුරුවෝ වුණා ඉතින් මොහු ඒක හාමුදුරුවන්ට කරපු සමච්චලයක් ඒ රහතන් වහන්සේ වඳුරෙකු වගේ දැන පැනෙන. මේ මේ කතාව බුදුරජාණන් වහන්සේට දැනගන්න ලැබුණා. මේම වස්තකාර නිබඳු ප්‍රකාශයක් කළයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා වස්තකාර ඒ මහා කච්චායන හාමුදුරුවන්ගෙන් තමා කී මේ වචනය නරක වචනයක් සුදුසු එකක් රහතන් වහන්සේ කෙනෙකුට කිය කීමට ඒ එය ප්‍රකාශ කරලා ඊට සමාව අයද ගත්තේ සමාව ලබා ගත්තේ නැත්නම් ඔහු මේ රජගහ නුවරම වඳුරු ඉතු වෙලා උපදින. ඉතින් ඒ වක්ෂකාර බමුණෝ බොහෝම මාන්‍ය අධික පිරිසක්. ඒ මාන්‍ය අධික වන්නට හේතුව ඔවුන්ට තියෙන මේ කුල මාන්‍යමයි. ඔවුන්ට උගන්වලා තියෙන්නේ ඔවුන්ගේ ඒ ඒ මේ ආගමනේ භක්මයා ලෝකේ මවන විට ඒ මවපු අය අතුරෙන් ඔවුන්ව තමයි භක්මයාගේ කටින් නැවුවේ. භක්මයාගේ කටින් ඇති වුණු අය. අනිත් අය ඒ කටින් වෙන වෙන තැන් වලින් ඉපදෙලා උරෙන් ඉපදෙලා තියෙනවා, කලින් ඉපදෙලා තියෙනවා, පතුලෙන් ඉපදෙලා තියෙනවා. මෙයගොල්ලෝ තමයි කටින්. ඉතින් ඒ නිසා බොහෝම ඒ නිසා ඒ ඉදින් බලන්න කොයිතරම් ඔවුන් මුලාවක වැටිලාද ඔවුන් මහත් මානයක් ඒ නිසා ඇති අන්‍යයන්ට ගරු කිරීමක් කළ යුතු නැtei කියලා බ්‍රාහ්මණයෝ හැමදෙනාගෙන්ම ඒ ගෞරවය සම්මානනය ලැබිය යුතුයි නමුත් ගමන අන්‍යයන්ට එහෙම සම්මාන කළ යුතු නැහැ කියලා එය හිතාගෙන ඒ යන්නේ මානෙ නිසා බුදුරජාණන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළා. ඔහු හිතුවේ නෑ Taman මේ සමාව අයදී යුතුයි කියලා. එහෙත් ඔහු දන්නවා බුදුරජාණන් වහන්සේ යමක් ප්‍රකාශ කළොත් එය නොවරදීම ඉටු වෙන බව ඔහු දන්නවා. ඒ නිසා ඒ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ප්‍රකාශය කවදාවත් බොරුවන්නේ නැත. එබැවින් වඳුරෙක් වෙලා උපන්නාට පසු හොඳට කණ්ඩෝන ඒ නිසා උකලේ කුමක්ද? බොහෝම විශාල උයනක් ලැබුවා. මැරෙන්න ඉස්සෙල්ලා ගැව්වා උයන. ඒ උයනේම තමයි වතුර කියලා උපා. වස්සකාරය කියලා කතා කරනකොට ළඟට එනවා. ඒ මානස වඳුරෝ අතිමානීය කුක්කුරෝ බලවත් මානය හේතු කොටගෙන බල්ලෙක් වෙන්න පුළුවන් කියලා. බල්ලෙක් ඒකටත් නිදර්ශනයක් දක්වනවා තෝදෙය බමුණාගේ කතාව. තෝදෙය බුදුරජාණන් වහන්සේ බලන්නට, බැහැ දකින්නට කවදාවත් උන්වහන්සේට කවදාවත් දානයකින් සංග්‍රහ කළේ ඒ උන්වහන්සේ කෙරෙහි නොකමැත්තක් අමනාපයක්ම ඇති කරගෙන සිටිනවා. එමෙන් ඔහු මැරුණා. ඒ ධර්මා මැරිලා ඒ දෙදරම දෙදරම දැල්ලියකගේ කුසෙහි ඉපදුනේ. ඉතින් ඒ බලු පැටියාට මේ තෝදෙය බබුනාගේ පියා පුතා පුතේ. ඒ පුතාගේ නම සුභ. සුභ හරියට ආදරේ. බොහෝම ආදරේ මේ බලු පැටියා. හොඳට ඡණ්ඩ දෙන එක විතරක් නෙවෙයි ඒ විදා ගන්නට පවා හොඳ කායමයක් එහෙම පිළියෙල කරලා තිබෙනවා. ඉතින් දිනක් බුදුරජාණන් වහන්සේ මේ ගෙදරට වැඩියා. එවිට සුබ පිටියේ නෑ ගෙදර. මේ බල්ලා පුරාගෙන බුදුරජාණන් වහන්සේ. එවිට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා "තෝ දෙවිය ඔබ ඉස්සරත් මේ පතාගතයන් කෙරෙහි මේ අමනාප සිට ඒ පිනක් දහමක් නොකළ හේතුවෙන් දැන් බල්ලෙක් වෙලා ඉතින් සිටිනොයි තථාගතයන් කෙරෙහි රොස් වී මේ දිරීම හේතු කොටගෙන නිරේකක් යන්නට සිදුවේ. ඉතින් එවිට බල්ලා නපුට සංඝාගෙන දී ලිද්දොක් කියලා. ඊතෝ සුභ ආව කිදරයි. හරි මේ බලු කැටියව සෙව්වා. සෙව්වා කිව්වා මේ මේ අර හිත ළඟ ළඟලා ඉන්නේ. ගන්න බැරි ඒක. ඒ මොකද කවුද මෙහාට ආවේ? ශ්‍රමණ බව ගෞතමයා. එන්නේ කතාව. ගමන මා ශ්‍රමණ බව ගෞතමයා කියන්නේ ආන්නන් කියලා කොහොමද මගේ පියා බබලව උපන්නේ බ්‍රහ්මෙක් කියලා උපන්නේ. බමුණු යන්නේ නැහැ වෙන සැකමකට. බ්‍රහ්මයාට යන්නේ. කොහොමද මේ බල්ලෙක් වුණයි කියන්නේ? ගී හුවන් බුදුරජාණන් වහන්සේ නෙවුවා. සුබ ඔබ ගේ පියා ඔබට පියා සම්පත යම් යම් වස්තුන් පිළිබඳව මේ නොකී වස්තුන් පිළිබඳව ඔබ දන්නවා. දන්නවා. මෙන්න මෙහෙම විරිවැජි කංගලක් ඔයගේ කර්ම කීපයක් කිව්වා. එහෙනම් දැන් ආපසු ගෙදර ගිහින් බල්ලා හොඳට සංග්‍රහ කරලා නිද්දට වැටුනම කනට කරලා අහන්න. පියාණනි මේ මේවා කොහෙද කිව්වේ කියලා. බල්ලා යම් කිසි තැනක් වහුරු ගෑවොත් එය හරන බලන්න. ඒ තැන්වල ඒ වස්තුව ඇති. ඉතින් ඔහු ඒ විදිහට කළා. ඉතින් තිබුණා ඒ වස්තුව. ඒ සෝදීය බමුණා සංගවා තිබුණු වස්තුව ඒ විදිහටයි පුතා සොයාගත්තේ සුබ බුදුරජාණන් වහන්සේගේ ඒ උපදේශ අනුගමනය කොට අන්න එයින් තේන්නේ මා අපි මානේ බලවත් මානේ හේතු කොටගෙන කල්ලි කියලා උපදින. දැන් මේ අප අපට දක්නට ලැබෙන කවර හෝ ත්‍රිසං කුරු කුංගියෙකු පවා අපේ ධර්මයේ ඉගෙනගෙන පරිදි ඔවුන් කලිනුත් මිනිසුන්ව සිටි කොටස. මිනිසුන්ව සිටි අය. එහෙම ඒ මිනිසත් බව ඔවුන් කවදාවත් ලැබුවේ නැtei කියන්න සදා. ඒ තැන්වලට යන්නට හේතු වන්නේ තම තමන් විසින් කරන ලද කුසල අකුසල කර්ම. ඉදී කුසල අකුසල කර්ම සිදුවීමට විවහල් වෙනවා. කෙලස් කියලා කොටසක් තිබෙනවා අපතුල. අප්‍රහීන වාස. එයින් ඔය බලවත් කෙලෙස් හතක් දක්වනවා අනුසය කියලා. ඒ එකක් තමයි මානාංශය. මානාංශය මානේ නැමැති අනුසය. අනුසය කියන එක විස්තර කරන්නේ කාමගත ක්ලේශා. කාම කාම කියන්නේ ශක්තිමත් කියන එක. කාමගත බලවත් ශක්තිමත් ක්ලේශයෝය. අනුසය කියන්නේ ඒවා. අන්න ඒයින් එකක් මේ මානය. හැබැයි කවර අවස්ථාවකද මේ කවුරුවත් හිතන්නට උවමනා නැහැ. අපි කාටවත් මානෙ නැtei. අපි ඔක්කොටම මානෙ උපදිනවා ඒ අවස්ථාවල. මේ වෙලාවේදී නම් නැති ඇති. මේ වෙලාවේදී නම් අපි බලාගෙන ඉන්නේ. එහෙම අවස්ථාවකදී මානෙ උපදින්නේ නැහැ. නමුත් මානෙ උපදින අවස්ථා තිබෙනවා. ඒ අපි නිහතමානී නොවේ. කියන්නේ අපි මානෙ නැති කල අය නෙවෙයි. මානිය නැති කළේ ඒ කියන්නේ රහතන් වහන්සේ. අපි එක එක විදිහට දැනගන්න ඕනේ. ඉතින් ඒ සෙය්‍යමාන කියන එක සෙය්‍යස්ස සෙය්‍යෝ හමස්මි සෙය්‍යස්ස සදිසෝ හමස්මි සෙය්‍යක්‍රීනෝ හමස්මි කියලා ඒ මානය සෙය්‍ය පුද්ගලයන් කියනවා. උසස් පුද්ගලයන්. අපි ගනිමු සීලාදී ගුණයන්ගෙන් බොහෝම උසස් කෙනෙක්. එහෙම උසස් කෙනෙකු සමග තමාව ගතා මැනගන්නවා ඒ තනත්තාට වඩා Taman උසස් දෙයිස. සෙයයක්ස සෙයියෝහම. එහෙම උසස් කෙනෙකු හා තමා සමාන කොට මැනගන්න. සෙයයක්ස සබිසෝහම. ඒ උසස් කෙනෙකුන්ට වඩා Taman පහත් දෙයි කියලා මැනගන්න. ඒක සෙයයක්ස හීනෝහමයි. ඒ විදිහට සදිසස්ස ප්‍රියෝ හමස්මි සදිසස්ස සදිසෝ හමස්මි සදිසස්ස හීනෝ හමස්මි හීනස්ස ප්‍රියෝ හමස්මි හීනස්ස සදිසෝ හමස්මි හීනස්ස හීනෝ හමස්මි කියා ඒ පුද්ගලයන් සමග තමාව ගත මැන ගැනීම කරයි. ඒකටයි ඒ ඒ මානය නව වැදෑරුම් මානය කියන්නේ නව විද මාන. මෙන්න මේ මානය නිසා කෙනෙක් අත්ුක්කංශනේ කියන සමාව උසස් කොට මැනගැනීමක් අන්‍යන්ව පහත් කොට මැනීමක් කියන මේ කරන. එසේ නොකළ යුතුයි. එනේ පුද්ගල ඒක වෙන්නේ වැඩියෙන්ම මේ පුද්ගල ආරෝපණයට යටත් වූ කල්ම පුද්ගලයෙකු පිළිබඳව සලකන්නට ම අදහස් කරන විටයි ධර්ම తත්වයේ නොසලකන ධර්මයේ පිළිබඳව සැලකන්නට පුළුවන් නම් එවිට අර මානය කියන එක ඇති කරගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මානය රසය කියන්නේ පුද්ගලයා වශයෙන් සැලකනවා. ඒකෝර ධර්මයේ වශයෙන් ගත්තොත් ධර්ම කියන්නේ දැන් ධර්මා ධර්මයෙන් තමයි පුද්ගලයාව දෙයකට ගන්නෙ. පුද්ගලයෙකු කියා ගන්නට අපි ගන්න පුද්ගලයා කතාවේ අපි පිළිගන්න. මොනවා නිසාද? මොනවා පුද්ගලයෙක් ඉන්නවද නැහැ පරමාර්ථ වශයෙන් නැහැ තිබෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ මේ පහෙන් රූපය කියන එක අප දන්නවා රූපය කියන එක මේ මේ කඳක් හිසක් අත් පා ආදී විත්ත වූ ඒ ශරීරය තමයි රූපය ඒ අනිත් ඒවා තමයි සිතයි චෛතසිකයි කියන වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා තමයි මේ මන ගැනීමට බොහෝ සෙයින්ම කාරණය කරගන්න. කාරණය කරගන්න. සමහර විට බොම ඒකේ තරම්ම මේ සිදුවන දෙයක් කියලා හිතන්නට බැරි. බෑ නම් වෙනවා. මොකද රූපයක් සමහර විට ගන්නවා. ඒ ගන්නේ මේ ශාරීරික ලක්ෂණය වශයෙන්. කෙනෙක් මේ ලක්ෂණයි තව කෙනෙක් අවලක්ෂණයි කියලා. මේ අවලක්ෂණයි කියන තැනත්තාව තමා රූපවන්ත නම් පහත් කොට සලකන්නේ. ඒ රූපේ තියෙනවා. දැන් රූපය ගැන වුවත් බලන විට ඒ ලක්ෂණ අවලක්ෂණයි කියන රූපය ඒ ලක්ෂණය අවලක්ෂණය කියන එක පිළිගැනීමක් මිසක පරමාර්ථ වශයෙන් මේ ලක්ෂණය අවලක්ෂණය කියන දෙයක් නැහැ. ඒ රූපය හොඳ වෙන්නට ඒකත් කියනවා අපේ ධර්මයේ උගන්වනවා. ඒ රූපවන්ත ශරීරයක් ලබන්නට හේතු වන්නේ Taman పూర్ව ධාතිවලදී ධාතිෙහිදී සිදු කරන ලද කුසල කර්ම. සුවන්නතා, සුසරතා, සුසංඛානා, සුරූපතා ආදිපත්‍ය පරිවාරම් සබ්බ මේකේන ලබ්ධති. එහෙම බුදුරජාණන් වහන්සේ වදාරනවා. නිදි කණ්ඩ සූත්‍රයේදී. සුවන්නතා කියන්නේ මනා වර්ණවත් බව. සුවන්නතා. සුසරතා. නීරි කතහඬ ඇති බව. සුසංතාන. මනා ශරීර සංඛාරයක් ඇති බව. ශරීර සතහන් ඇති බව. සුරූපතා. රූපවත් බව. කියන මේවාද එවැදීම ආධිපත්‍ය යම් යම් කරුණු සම්බන්ධව අධිපතිකම් පරිවාර කිරිවර සම්පත් මේවා ශබ්ද මේතේන ලබ්ධති සියල්ලම මේ පින නිසා ලැබේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒක තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් ගත්තම කෙනෙක් දැන් ඒකනේ අර ධර්මයේ දැනගත්තොත් ධර්මය අසලා ඒක පිළිගත්තොත් තමයි කෙනෙකුට මේ කාරණේ වටහා ගත හැකියි. එහෙම තේරුම් ගත්තොත් තමා රූපවන්ත නම් තමන්ට සලකා ගන්නට පිළිෙන්නේ මේ රූපවන්ත ශරීරයක් මා ලබා පිළිෙන්නේ పూర్වෙහි මා සිදු කරන ලද කුසල කර්මයක පුණ්‍ය කර්මයක හේතු. එහෙන් ඒ පුණ්‍ය කර්ම හේතුයෙන් තමා ලබාගත් ඒ රූ සපුව දැන් ඒ කර්ම කොටගෙන අන්යන් හෙලා ගැටීමින් සිදු කරගන්නා පව් කර ගැනීමට කාරණයක් කරගත යුතුද කියලා බලන්න. එවිට Tamante එහෙම හිතා ගන්නට බෑ. අනිත් පැත්තෙන් හිතද්දී දැන් බුදුරජාණන් වහන්සේ දෙතට තනිවි. කොසල් මහ රජතුමාගේ විසව වූ මල්ලිකා දේවිය අසුවන් කාරණයක් රූපවන්ත වීමටයි විરૂප ශරීර ඇතිවීමටයි හේතුව. ඒ මහන්සේ වදාළනේ කෙනෙක් ක්‍රෝධ බවුලද කියන්නේ බල විතර ක්‍රෝධයෙන් යුක්තව සිටිනවාද අන්‍යයන්ට ඊර්ෂ්‍යා කරන්නේද අන්න ඒ බඳු අය එහෙම විરૂප වෙනවයි කියන්නේ. එහෙම තක්වල. දැන් මේ ජීවිතයේ පිළිබඳව පෙන්වන විට කියනවානේ අපි මෛත්‍රී භාවනාව පුරුදු කරනවා නම් ඒ මෛත්‍රී භාවනාව පුරුදු කරන තැනට ඇතිවන ආනිසංස දක්වනවා සුඛං සුපති සුඛං පටිවිජ්ජති නපාපකං සුඛිනං පස්සති මනුෂ්කානං පියෝ හෝති අමනුෂ්කානං පියෝ හෝති මුඛවන්නෝ විපස්සීදති තුවතං චිත්තං සමාධියති නේ අසම්මූලෝ කාලම් කරෝති උත්තරින් අපටි විද්‍යන්තෝ භක්ම ලෝකූපදෝ හෝති ඒ විදිහට මේ මෛත්‍රී ආනිසංස දක්වනට එතනත් පෙන්නනවා මුඛවන්නෝ විපස්සීදති මුහුණේ වර්ණය පහදිනවා පැහැපත් වෙනවයි කියලා මේ මෛත්‍රිය නිතර පුරුදු කරනවා නම් දැන් මේ මෛත්‍රිය පුරුදු කරන කෙනෙකුට පුළුවන් මේ මෛත්‍රිය පාදක කරගෙන තමන් අන්‍යයන්ට වඩා උසස්ය පහත්ය කියලා එහෙම මැනින් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාටම වදාරලා තියෙනවා. ඒ භික්ෂු ජීවිතයේ පිළිබඳව ප්‍රකාශ කළ සූත්‍රයක් කියනවා අග්ගිකන්ධෝපම සූත්‍රය. ඒ ඒ අග්ගිකන්ධෝපම සූත්‍රය ඇසූ අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා 69ක් රහත් තුනයි කියලා දක්වනවා. 69ක් එවේගෙම සිවුරු ඇරලා ගියයි. අර ලේවමන ධර්මයි කියන්නේ 69. එහෙම මේ සූත්‍රයේ අහලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ සූත්‍රයක් දේශනා කළයි කියා දැනගන්න ලැබුණු බොහෝ හාමුදුරුවෝ සිවුරු ඇරලා ගියා මේ මහානකම කරන්නට බැරි බුදුරජාණන් වහන්සේ විහාර චාරිකාවෙහි යන විට පන්සල් වහන්සේ එහෙම වැඩම කරපු අවස්ථාවක් තිබෙනවා. භික්ෂුන් වහන්සේලාගේ සුව දුක් බලන්නට මේ කොහොමද කටයුතු කරන්නේ කියලා එහෙම බලන්න උන්වහන්සේ වඩිනවා ඒ. මේ භික්ෂුන් වහන්සේලා වැඩ සිටින තැන්වලට. එහෙම වැඩි අවස්ථාවකදී උන්වහන්සේට දක්නට ලැබුණා සිස් 5000. අයවා මහණෙනි මොකද මේ භික්ෂු පිරිස මේ තරම් අඩු වෙලා? කො ස්වාමීන් වහන්සේ මේ අධිකම් දෝපක සූත්‍රයේ දේශනා කළාට පස්සේ භික්ෂුන් වහන්සේලා බොහෝ දෙනෙක් ගිහිුණයි සිවුරැල්ලා ගියයි. ඒ විට උන්වහන්සේ ඇසුවා මා වාසේ කාලේ විවේක අරගෙන සිටි කාලයක්. මා මේ මේ ඒ විවේකගත කාලෙදී මගේ ඒ දරුවන්ට ඒ භික්ෂුන්ට ඔවුන්ට ඔවුන්ගේ සිතේ අත්‍යසිල්ලක් ඇති කරන්නට කවුරුවත් උදව් වුණේ නැද්ද උපකාර කළේ නැද්ද කියා දුන්නේ නැද්ද කියලා. මේ මහානකම අත්හැරලා යන්නට කාරණයක් නැහැයි කියලා මේ මහානකමේ තියෙන මේ මේ ආනිසංශයේ වැදගත්කම ඒ Tamanට සිදු කරගත හැකි අර්ථය ගැන කියා දීලා මහානකමේ කවදුරටත් ඒ අයව රඳවන්නට අවවාද අනුශාසනා කරන්නට කිසිවෙක් සිටියේ නැද්ද කියලා අහලා මහත් වදාලා මහණෙනි යම් කෙනෙක් අසුරුසනක් ගහන කාලය තුලවත් මෛත්‍රී කර්මස්ථානයේ වඩනවා නම් ඒ තැනත්තා ඒ භික්ෂුව රටවාසීන් විසින් දෙනු ලබන දෙනු ලබන දාණය පිළිගැනීමට සුදුසුයි. අච්චරා සංඝාත මත්තම් පිටික්කවේ දික්ඛු මෙත්තං චිත්තං භාවේති. එහෙම වඩාලේ. මෙත්තං චිත්තං භාවේති මෛත්‍රී සිත වඩයිද. ඒ භික්ෂුව ඒ භික්ෂුව රටවාසීන් විසින් දෙනු ලබන ඒ දානය පිළිගැනීමට සුදුසුයි. අව මහන්ස වදාරන සත්‍ය ශාසන කරෝ ඕවාද ප්‍රතිකරෝ අමෝඝං රත්ත පින්ඩං භුඤ්ජති. අන්න එහෙමයි වදාරන්නේ. ඒ බුදුරජාණන් ඕවාද ප්‍රතිකරෝ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවවාදය අනුව ක්‍රියා කරන කෙනෙක් වන්නේය. මේ මෛත්‍රී කර්මස්ථානයේ වඩන වික්ෂුවක් වෙත. අමෝඝං රත්ත පින්ඩං මුඤ්ජති අමෝධං කියන්නේ නොසිස් රත්ථ පින්ඩම් රටදාසීන් විසින් දෙනු ලබන පින්ඩ දාණය මුඤ්ජති ඒ කියන්නේ හිස්ව වළඳන කෙනෙක් නෙවෙයි ඒ ඒ රටවාසීන් දෙන පින්ඩ පාපය දාණය පිළිගෙන වැළඳීමට තමා සුදුසුකම්ව වළඳනවා තමාගේ සුදුසුකම කුමක්ද මෛත්‍රී කර්මස්ථානය වැඩි වීම ඉතින් ඒකේ සැලකිය යුතු කරුණු තිබෙනවා. දැන් මේ අච්චරා සංඝාත මත්තම්පි කියලා කිව්වේ අසිරසනග්‍රහණ කාලේ. මේ කෝපන වාදෝ යෝනම් බහුවී කරුණ යමෙක් ඊට වඩා වැඩි කාලයක් මේ මෛත්‍රී කර්මස්ථානයේ වඩනවා නම් ඒ භික්ෂුව පිළිබඳව කියනුම කවරේද? එහෙම වදා. ඒයින් අදහස් කරන්නේ මොකක්ද? මෛත්‍රිය කියන්නේ මෙත් සිත කියන්නේ තමා අන්න එනක ඒ මෙත්සිත පසුබෝධ මිත්‍රයෙකුගේ සිත පැතිර වීම මෛත්‍රිය කියන්නේ. දැන් එතකොට මේ මෛත්‍රිය පටන් ගන්නේ කලමු කොට තමන්ව. මොකද තමන්ව සාක්ෂි ස්ථානී තබා ගන්න ඕනේ. තමන්ව සාක්ෂි ස්ථානී තබා ගන්නවා කියන්නේ තමා සැපයට කැමති දුකට කැමති නැහැ. ඒක තමයි මේ පතුරවනු ලබන මෛත්‍රියට පළමුවෙන්ම සලකන්නට තිබෙනවා. ඒ නිසා සමාව ආරම්භ කරගෙන තමන් සුවපත් වෙන එක නිදුක් වෙන එක නිරෝග වෙන එක එහෙම නැත්නම් වෛර නැති වෙන එක දුම්නස් නැති වෙන එක දුක් නැති වෙන සපවත් වෙන දේවා කියලා එහෙම තමා තමයි කියවදලා ඊට පස්සේ අන්‍යයන්ට පතුරවන. දැන් Tamanta මෛත්‍රියේ පතුරවන්නේ වඩන්නේ ඇති කරන්නේ තමා සැපයට කැමති නිසා. දැන් සැපයට කැමති කෙනෙක් වෙතොත් සැපය ඒ කියන්නේ වර්තමානයේ හිදී පමණක් නෙවෙයි ඒ සැපයට Taman කැමති වන්නේ අනාගතයේ. එහෙම සැපයට කැමති නම් තමාව දුකටපත් වන දේ තමන් සිදු කරයිද ඒකයි මෛත්‍රියෙන් ගන්න තමා සැපයට කැමති. එතකොට සැපයට කැමති නම් ඒ සැප ලබා දෙන දේවල් යෙදෙනවා මිසක දුක් වෙන දෙන දේවල් යෙදෙන්නේ නැහැ. අකුසල් කියන්නේ මොනවද? සැප දෙන දෙන දේවල්. දුක් දෙන. ඒ නිසා තමාට මෛත්‍රී කරන කෙනෙක් වෙතොත් ඒ තනත්තා දුක් වෙන දෙන අකුසල් කරන්නේ වන්නේ නැහැ. එතනයි පටන් ගන්නේ. දැන් එහෙම සලකන විට පේනවා අපිට අප කැමති සැපයට දුකට කැමති නැහැ. හැම සත්වයක්ම මේ ඉලෙසයි සැපයට කැමති දුකට කැමති නැහැ. ඒ නිසා තමා සාක්ෂිස්ථානි තබාගෙන අන්යන්ට දුක් නොදෙන කෙනෙක් වන්නට ඕනේ. අන්යයන්ට සැපගෙන දෙන දුක් නොදෙන කෙනෙක් වන්න. දැන් කවුරු හරි සමාජයේ තිබෙන යම් යම් දේවල් පිළිබඳ. කියන්නේ සමාජ තමාව උසස් කොට ගැනීමට හේතු වන කරුණු කියන්නේ බෑ. නිකම්ම උසස් කොට ගන්නට බෑ. ඒ කියන්නේ ඒක කිසි තේරුවක් නැති එකක් වෙනවනේ. සමහරු එහෙමත් කරනවා. සමහර කාර්යාලවලට ගියාම කාර්යාලයේ කම්පියුටරයේ ඇතුලේ වැඩ කරන අමතිවරයා උපාධිවරයා කියන ඒ අයට ඒ තරම් කිච්චෙත් අමාරු නෑ. නමුත් ඔවුන්ගේ පරිවිත පණක් දෙන්න කෙනා තමයි බොහොම සරින් එයා අමතිවරයාට වඩා ඉහළින් ඉන්න අවස්ථාවක් තිබෙනවා. ඒ නැති දෙයක් ආතෝ ආරෝප කරගෙන. එන් කියනවානේ මානෙ තිබෙනවා එහෙමත් ඒවා. මානෙ කියනවා යාථාව මානෙ අයාථාව මානෙ කියලා. යාථාව මානෙ කියන්නේ මානෙ ඇතිවීමට ඇති කර ගැනීමට සාධක හේතු වන කරුණු තිබෙනවා. අපි ගන්නු යම් රජෙක් ඒ රටවාසීන් සියලු දෙනාම එකතු වෙලා මේ තමන් මේ රජුලවන්ට පක්ෂපාතී අවනතයි කියලා පිළිගත්ත ඔටුනු පලන් රජ කෙනෙක් ඉන්නවා. ඒ රජුරුවන් තමා රජ නිසා ඒ රාජාභිමානය කියන ඒ මාන රජුරුවන්ට තියෙනවා. ඒ රජුරුවෝ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඒ විදිහේ මානය ඇති කර ගැනීම රජුරුවන් හොඳයි කියන එක නෙවෙයි. නමුත් රජුරුවන්ට මානය ඇති කර ගැනීමට කරුණක් තිබෙනවා. Taman රජ. Taman රජු. ඒ නිසා Tamanට තියෙන මානය ඒ හොඳ එකක් නෙමෙයි. නමුත් ඒක ඇතිවීමට හේතු කාරණයක් තිබෙනවා. ඒක යාථාවමාන. රජුව නොවන කෙනෙක් නොවන කෙනෙක් සමහර විටක අපි කියමු ওই රජවාසල වැඩ කරන මිනිස්සෙක්. ඔහු රජුරෝයි කියලා හිතාගෙන රජුවන් වගේ මාමිය ඇතිකර ගන්නට ලෑස්ති වුණොත් ඒක අයාථාවමාන. අයාථාවමාන. අනේ එහෙම මානෙත් එක. යාථාවමාන අයාථාවමාන. මානය ඇති කරගන්නට කාරණයක් තිබෙන නිසායි මේ මානය ඇති එහෙම දෙයක් නැතිව බොරුවට මානයක් ඇති කරගන්නවා. අයාස්තාව. කොයි විදිහෙන් හෝ මානය ඇති කර ගැනීම නම් වරදයි. සුදුසු. මොකද මානය ඇති කරගන්න යම් යම් කාරණයක් මුල් කරගෙන නම් ඒ කර්මය කියන එකේ දේ කියන එක සදාකාලික පැවැත්මක් ඇති දෙයක් නෙවෙයි. මට මතකයි ඒක මහත්මයෙක් කිව්වා. මේ නෙවේ ඇති වෙන. නමුත් ඒ ඇතිවන හැම අවස්ථාවලදී පුළුවන්කම පිළෙන්න ඕනේ. තමන්ටම තමා තුළ ඇති වූ මානය විග්‍රහකට බලන්න. ඒ කරලා ඒක දුරු කර ගන්න උත්සාහ කරන්න. මානය ඒ සමහර විටක ඒ ශ්‍රියමාන සදිසමාන කියන මේවාටත් වඩා නරක වෙන්නට පුළුවන් Tamanගේ දියුණුවට බාධා වන්නට පුළුවන් හීනමානය. හීනමානයත් ඒ නිසා හීනමානය හොඳයි කියලා හිතන්නත් එපා. දැන් කාප කවුරුන් හෝ සමග මැන ගන්නවා Taman වඩා හුඟක් පහ. ඒ එහෙම මැන ගැනීමකුත් සුදුසු නෑ. සමහර විටක ඒ හීනමානය ඇති කියන අපිට හිතන්නට ඉඩ තිබෙනවා. අපි පෙර පව් කරපු අය අපි පින් කරලා නැහැ. එහෙම හිතන්න පුළුවන්. අපි පින් කරලා නැහැ. ඒ නිසායි අපිට මෙහෙම තත්ත්වයක් වෙලා තියෙන්නේ. දැනුත් අපි මේ කොහොමද පින් කරන්නේ? අපිට ඒ පින් කරන්නට ඕන කරන දේවල් නැහැ. එහෙම විවේකයක් නැහැ, නිදහසක් නැහැ. ආදි වශයෙන් සැලකලා Taman ඉන්න තත්ත්වෙම තව පහළට වැටෙන අදහස් Taman ඇති කරගන්න. ඒක වැරදි. එතකොට ඒ කොයි එකත් හොඳ නෑ මානෙ. මානෙ සහ මුලින් නැති කරන්නේ රහතන් වහන්සේ. එතෙක් කෙනෙකු තුල වරින් වර ඒ ඒ කරුණ නිසා මානය ඇති විය හැකියි. එහෙත් මානය ඇති වෙන ඇති වෙන අවස්ථාවේදී ඒ මානයට නිග්‍රහ කිරීමට Taman පුරුදු වන්නට ඕන. තමා තුළ ඇති වූ මානය ඒ නිග්‍රහකට සුදු දකින්නට ඕන, දුරු කරන්නට ඕන. එනිසා යමක් පිළිබඳව කතා කරන විට උගත් ඒ කෙනෙකුන්ව යම්කිසි කර්මයක් නිසා පහත් කොට දැක්වීම සුදුසුයි. හැබැයි ධර්ම తත්වයේ කියන එක සලකන්නට. දැන් අපි ගන්න යම් කෙනෙක් අධර්මය ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන අධර්මයේ පිළිබඳව කරුණු කියන්නට ඕන. කර්ම කියන්නේ එහෙම අධර්මය ප්‍රකාශ කරන தത്വයට වැටෙන එක කවුරුන් හෝ වැටෙන්නට ඉඩ තිබෙනවා. ඒක පුදුමයක් නෙවෙයි. කියන්නේ දැන් මේ මේ ශාසනය, මේ ධර්මය තව මේ ධර්මයේම සමහරේ ඉගෙනගෙන මෙයම අමුතු විදිහකට පෙරලලා ලෝකයාට කියනවා. කියනා සිදුයි. දැන් එහෙම දැනගන්නට අසන්නට ලැබුණාම ඒ ධර්මය දන්නා කෙනෙකුට ඇති වෙනවා බොහෝ විට තරහක්. මේ නොකිය යුතු දෙයක් නොකළ යුතු දෙයක් කරනවා කියලා තරහ වෙනවා. නමුත් තරහව නම් ඇති කරගත යුතු නැහැ. තරහව ඇති කරගත යුතු නැත්තේ ඕන කෙනෙකුට නිදහස තිබෙනවා තමන් යමක් පිළිබඳව හිතා ගන්න හිතා ගන්න. දන්නා කෙනෙකුන් විසින් කළ යුතු තිබෙන්නේ ඒ හිතාගත් ආයුරු වැරදි කියලා පෙන්වා දෙන. එහෙම පුළුවන් කරන්න. නමුත් තරහ වීමෙන් සිදුවන වැඩක්. තමන්ට සිදුවන්නේ අයහපතක්. අනිත් ඒ කරන අයට ඒ වරද කරන අයට ඒ නිසා ඇතිවන යහපතක් නැහැ නේ. ඒ වගේම තමයි ඒ අයගේ වරද පෙන්වා දීමේදී මේ මානය ඇති කරගෙන නෙවෙයි පෙන්වා දීන්නේ. ඒක මානයට කර්මයක් නෙමෙයි. ඒක පහත් කොට දැක්වීමකුත් නෙමෙයි. ඔය කියන කාරණේ වැරදි. ඒ වැරද්ද මෙන්න මේ ධර්මානුකූලව මෙලෙසයි කියලා පෙන්වා දීම කාවත් පහත් කොට දැක්වීමක් නෙමෙයි. පහත් කොට සැලකනවා කියන්නේ ඒ එකිනෙක කෙනා තුල තිබෙන යම් යම් වැරදි හේතු කොටගෙන ඔව්ව පහත් කොට දෙන්නේ ඔව් අපි කියන්නේ දැන් වසලෙක් කියලා කාට හරි කියනවනේ වසල දැන් බුදුරජාණන් වහන්සේ වදාරන පරිදි නම් මේ කියන කරුණ යම් කිසි කෙනෙකු තුල යම් යම් අවස්ථාවකදී ඇති වේද ඒ අවස්ථාවේදී හෙතන වසලෙක් එහෙමනේ දෙන්න වසල කරන ධර්මයේ කියේ නිසා. ඒ එතකොට මානේ යම් කිසි කෙනෙකු තුල යම් අවස්ථාවකදී ඇති වේද ඒ අවස්ථාවේදී ඒ ඇති වුණු මානය තමාව වසලේතු බවට පමුණුවන ධර්මයක්. ඒකට වසලේතු බවට පමුණුවන ධර්මයක් තමා තුළ ඇති වූ කල්හි ඒ කරණ කොටගෙන තමා ඒ අවස්ථාවේදී වසලේ. අන්න එහෙම වසල බවට නොපෙනෙන්න පිළිය යුතුයි අපගේ උත්සාහය ඒ වගේම දැනුම. කාරණේ පෙන්වන්නට පුළුවන් පාත් කොට දක්වන්නේ නැහැ. ඒකට අත්ත්ුක්කංශනය පරවම්බණය. ඉතින් ඒක බොහෝ සෙයින් වන්නේ ඔය කතා බහින්න තමයි වැඩි වෙන්නේ. දැන් ඔහුත් කලේ ඒකනේ. මේ අගික ಭಾರද්වාජ බුදුරජාණන් වහන්සේ වඩිනකොට කීවේ කුමක්ද? තත්‍රේව තත්‍රේව වසලක තත්‍රේව මුණ්ඩක හිතාහිච්ච වසලය මුණ්ඩ මුරු ශ්‍රමණය ඔහිම නවතින්නේ එන්නේ එපා මෙහාට මොකද මේ මෙහාට පැමුණොත් ඔහුගේ මේ සුද්ධ වැඩේ කිලුටු වෙනවා ඒ නිසා එරින් ඔහු හිතාගත්ත හැටියට ඔහු උසස් කෙනෙක් මේ මෙතනට පැමිණෙන්නේ පහත් කෙනෙක් අන්න එහෙම තමාව උසස් කොට අන්‍යයන්ව පහත් කොට ගැනීම. ඒ තමා අත්ුක්කංශණය පරවන්දනය. ඒකයි මෙතන බුදුරජාණන් වහන්සේ වදාරන්නේ යෝචත්තානං සමුක්ඛංස පරේච මවදාන ඉහිනෝ සේන මානේන සංජඤ්ඤා වසලේ. ඔව් ඒ මානය කර්ම කොටගෙන නිහිමේ වන්නේය පහත් කෙනෙක් වන්නේය. එතෙම ඒ කරුණ වසලේකයි ධම්මීය. රෝසකෝ කදරියෝච පාපිච්චෝ මච්චරි සතෝ අහිරිකෝ අනුත්ප්පි සංජඤ්ඤා වසලෝ ඉති. කරුණ කීපයක් මෙන් මහත් වදාරන්නට රෝසකෝ රෝසකෝ කියන්නේ සරපරුස වචන බිනීම. අන්යන්ට සැරෙන් දැරෙන් කතා කරන එක. බඩින එක පිටික. රෝසකෝ කදරියෝ එතකොට කබලියෝ කියන්නේ මසුරු කමේ බොහොම නරකම පැත්ත. කබලියතා මච්චරිය කියන්නේ මසුරුකම. මසුරුකමේ තිබෙන්නේ අත්තනෝ සම්පatti නිගූහන ලක්ෂණා මච්චරියම්. සමාධියේ සම්පත් සංගවන ස්වභාවය මසුරුකම ඒවා අන්‍යයන්ට සාධාරණවම අන්‍යයන්ට එයින් යමක් සාධාරණ වීම නොකමැතිවන ස්වභාවය මච්චරිය. කදරියතා කියන එක ඊටත් එහා යමක්. ඒ ඒ කදරියතාව ඇති තැනැත්තෝ සමාජයේදී අන්‍යයන්ට සාධාරණ වනු කැමැතිවා පමණ නොකමැතිවා පමණක් නොවේ අන්‍යයන් සම්පතක දෙයින් ඒ අය වෙන දෙකාට හරි දෙන එකත් එකටත් කැමති නෑ ඒකත් බලන්න කදරියතාව තියන අය එහෙමත් කරන වළක්වන. අන්‍යයන්ගේ දීම පවා වළක්වන කදරියතාව. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නවේ කදරියා දේව ලෝකම් වජන්ති කියලා. ඒ කදරියතාවෙන් යුක්ත අය දෙව්ලොවට පැමිණෙන්නේ නම් නැත. බාලා හදේන පසංසංති දානං. බාලයා දානයට ප්‍රශංසා කරන්නේ නැත දන් දීම හොඳයි කියලා ප්‍රකාශයන්නේ නැත. අදේ කදරියා දේව ලෝකං වජන් ඒකනේ ඒ කදරියතාව ඇති අය දන් දීමට කැමති නැහැ. අන්යන් දන් දෙන එකටත් කැමති නැහැ. තමාගේ මිල මුදල් වැය කරලා දන් දෙන එක නෙවෙයි. අන්යන් දෙන දාණයටත් ඔහු කැමති නැහැ. ඒ කදරියතාවේ හැටි. මෙන්න මේ කදරිය කියන මේ ගුණය, ඒ දුගුණය යම්කිසි කෙනෙකු තුළ පවතිනම් හෙතනේද පාපිච්චෝ පාපිච්චෝ කියන එක පාපිච්ච කියන්නේ දැන් ඉච්ඡා කියන එක ආශාව කියන එකයි දක්වන්නේ ඒ ඉච්ඡාව නැතිකම නැත්නම් ඉච්ඡාවේ මන්දකම අඩුකම කියා දක්වන එතන පෙන්නන ඉච්ඡාව නැතිකමමයි ඒකට කියනවා අපිච්චෝ කියලා අප්පිච්ඡතා කියලා එකක් තියෙන ශාසනයේ තිබෙන එක ගුණයක් තමයි අප්පිච්ඡතාව. අල්පේච්ඡතාව. අප්පිච්ඡතා. අප්පිච්ඡතා, සම්තුප්තිතා, අවිවේකතා, විරියාරම්භතා ඔය ආදි වශයෙන් එන ඒ දස කතාවත් වලටත් එනවා. අප්පිච්ඡතා කියන්නේ අල්පේච්ඡතාව. එතකොට යල්පේච්ඡතාව ඇති දැනතු ලද දෙයකින් සෑහීමකට පත්වන අය. ඒ අපිච්චතාවට විරුද්ධාර්ථවත් නරක ගතිය තමයි මනිච්ඡතා කියලා. මනිච්ඡතා කියන්නේ කොයිතරම් ලැබුණත් මදි කියා තව තවත් කැමති වෙන ස්වභාවය. ඒකට කියන්නේ මහිච්ඡතා. ඒ මහිච්ඡතාව ගැන තමයි එන්නේ අධික්කන්ධෝ සමුද්දෝච මනිච්ඡෝ ඡාපි පුද්ගලා සකටේන පච්චේ දෙන්තුන් පයේ කයෝපේතේ අපප්පය ගිනිමැලයක් මහමුහුතක් මනිච්ඡ පුද්ගලයා කියන මේ තුන් දෙනාම සකටේන කියන්නේ ගැල් පුරවාගෙන ඒ අයට දුන්නා ගැල් පුරවාගෙන ඇවිත් ගිනිමැලයට දැම්මත් ඇවිල මේකයි කියන. ඇතේ කියන්නේ නැහැ. ඒ අපි පුළුවන් නම් ජල් පුරා වතුර වෙන තැන් වලින් ගෙනිහිලා මූදට හැලුවත් මූදට ඇතිවීමක් වෙන්නේ නැහැ. ඒ වගේම මහිච්ඡ පුද්ගලයා සකතේන පච්චේදෙන්තු කයෝපේති අකප්පය. ඒ අය සෑහීමකට පත්වන්නේ නැද්ද කියලා තමයි. අනේ මහිච්ඡතාවට විරුද්ධ ගුණය අප්පිච්ඡත. දැන් මේ පාපිච්ඡෝ කියන්නේ ඊටත් වඩා පාපිච්ඡ කියන්නේ තමන්ට යමක් ලබා ගැනීමේ ආශාවෙන් තමා තුළ නැති ಗುಣ ආදිය දක්වන පාපීච්ඡතාව. ඒ පාපිච්ඡ පුද්ගලයාගේ හැටි ඒකයි. කොච්චරවත් අන්‍යයන්ගෙන් යමක් ගන්නට කැමති ඒ සඳහා තමා නැති ಗುಣ පෙන්නන සත පුද්ගලයෙක් වෙනවා. තාපිච්ච. තාපිච්චකින් කියනවා නම් Taman වැරදි කර කර කර කර එහෙම වැරදි කරන්නේ නැති කෙනෙක් හැටියට. දෙන්නා අන්‍යයන්ගේ ගෞරවය, උපකාරය ඒ දෙන දීම් ආදිය ලබා ගන්න. පාපිච්ච. මච්චරි මච්චරි කියන්නේ මසුරු සම ඇති තැනත්තා. සතෝ සත පුද්ගලයා. සත කියන්නේ මොකක්ද? මායා සාඨිය. මායා කියන්නේ මායා ඇති දොස් සංගවන ස්වභාවය මායා. මායාව කියන්නේ ඒක. තමා තුල තිබෙන වැරදි ඒවා සංගනවා. අන්‍යයන්ගෙන් සංගවා එහෙම වැරදි නැති කෙනෙකු හැටියට දෙනී සිටීම මායාවෙන් කෙරේ. සත කියන ඒ සාපේය කියන ඒ ගතියෙන් තින්නන්නේ තමා තුල නැති ಗುಣ ඇති බව දැක්වීම. ඒක සාපේය. මායා සාපේය. මේ දෙකම සිදුවන්නේ මේ මේ රාග චරිත පුද්ගලයන්ට වැඩි වශයෙන් රාග චරිතය ඔය කියලා කොටසක් ඉන්නවනේ. පුද්ගල විශේෂයන් දක්වන විට ඒ මේ මේ ලෝකෙහි වාසය කරන හැම කෙනෙකුගේම චරිත වශයෙන් බෙදන්නට පුළුවන්. රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත. ඉතින් එහෙම දෙන්නලා ඊළඟට තව මිශ්‍ර චරිතයක් තියෙනවා. එහෙම මිශ්‍ර චරිත ගත්තාම ඒ චරිත තිබෙනවා 60 ගණනකට හතරක් විතර ඒ ඒ චරිත කියන්නේ චරිතය කියන්නේ මොකක්ද? අපි ගන්න අපගේ චරිතයක් තියෙනවා. මොකද්ද අපේ චරිතය කියන්නේ? අපේ චරිතය කියන්නේ අපේ කියුම් කෙරුම් සිතුම්නේ වෙන මොනවද? අපේ චරිතය කියලා පෙළඹෙන්නත් කෙනෙකුගේ චරිතය කියන්නේ ඒකනේ. කර්ම චරිතය කියලා. බුද්ධ චරිතය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ චරිතය. එයින් අපි මොනවද ඉගෙන ගන්නේ? බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළදී උන්වහන්සේ කළපු ක්‍රියා කරපු ක්‍රියා. ඉතින් ඒ ඒ ප්‍රකාශ කිරීමට ඒ ක්‍රියා කිරීමට ඒවා ඔක්කොම සිතල කරපු දේවල් සිත. එතකොට චරිතයකින් දක්වන්නේ චරිතේ ඒ තනත්තාගේ කිවුම් කෙරුම් ඉතින් ඒ කිවුම් කෙරුම් දෙක සිතුම් නිසයි වන්නේ ඒක චරිතය එතකොට අපේ චරිතය මේ විදිහේ ක්‍රියා කරන්නට මේ විදිහේ කතා කරන්නට හේතු වන චරිතවත් බව ඒ ඒවා මේවාම සිදුවීමට හේතු වන යම්කිසි ශක්තියක් තිබෙනවා ඒකයි මේ රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත කියන එකෙන් පෙන්නවා. අපි දන්නවා මේ අපට තිබෙන්නේ අපට ලැබී තිබෙන මේ ආත්ම භාවය කර්මයක් නිසා ලැබුණු එකක්. ඔක්කොම කර්ම නෙවෙයිනේ එක කර්මයක්. ඒ කර්මය සිදු කරපු අවස්ථාවේදී අප තුල අප්‍රහීන වශයෙන් පැවතුණු ලෝභ දෝෂ මෝහ අලෝභ, අදෝස, මෝහ කියන ඒවා අප්‍රහීන වශයෙන් පැවතුණයි කියලා කියන්නේ නැහැ. ලෝභ, දෝස, මෝහ තමයි අප්‍රහීන වශයෙන් පැවතුනේ. ඒ අප්‍රහීන වශයෙන් පැවතුණු ලෝභ, දෝස, මෝහ කියන මේවා ඒ ඒ කුසල ධර්මයන් පින්කම් සිදු කරද්දී උපදනා වූ කුසල ධර්මයන්ගෙන් මේ අලෝභ, අදෝස, අමෝහ කියන ධර්මයන් තමයි මඩින්නේ. මඩින්නේ යටපත් කරන්නේ. එහෙත් අපට ඒ අවස්ථාවලදී උපදනා වූ කුසල ධර්මයන්ගේ බලා බලකම් තිබෙනවා. ප්‍රබල ප්‍රබල දුබල කම් තිබෙනවා. සමහර අවස්ථාවලදී ඒ කුසල ධර්මයන් ප්‍රබලයි. සමහර අවස්ථාවකදී ඒ කුසල ධර්ම දුබලයි. හැබැයි කුසල ධර්මයක් වන්නට බෑ අකුසල් යෙදෙනවා නම්. අකුසල් උපදිනකොට කුසල් කියන්නේ නෑ. ඒ කුසලයි අකුසලයි දුයි මිශ්‍ර වෙන්නේ නෑ. ඉතින් සමහර කුසල් අර ඒ කුසලයෙන් මඩිනු ලබන අකුසල ධර්මය හොඳටම හෙම්බත් කිරීමට තරම් බලවත් නැහැ. ඒකම මේක හොඳටම මඩින්නට තරම්. ශක්තිමත් නැති. අපි කියන්නේ කෙනෙකුට උපදනා වූ අලෝභය දුර්වල අලෝභයක් නම් ලෝභයේ තිබෙන ඝන බහල තද ගතිය මඩින්නට එයින් බෑ. ඒ නිසා ඒ දුබල අලෝභයෙන් යුක්තව කරන ලද කුසල කර්මයකින් යම් ප්‍රතිසන්දියක් ලබා දෙද ඒ ලබා දුන්න ප්‍රතිසන්දිය ඇති පුද්ගලයාගේ సంతානෙහි අර දුබල වූ අලෝභයෙන් ලෝභයේ හොඳ හැටිම මැඩුනේ නැති බැවින් හෙතම මේ කුසලයෙන් කුසල කර්මයක් නිසා ලබන ලද ආත්ම භාවයක් වුණත් ඔහුගේ సంతානෙහි ලෝභය උත්සන්න ධර්මයක් හැටියට පවතී එබැවින් හෙතම රාග චරිතය රාග තවත් කෙනෙකුගේ ඒ අද්වේ අද්වේෂය බලවත් නැත්නම් ඒ තනත්තා කරන ලද කුසල කර්මය නිසා ලබන ලද ආත්ම භාවයේදී හෙතෙම අද්වේෂයාගේ තිබුණු දුර්වලකම හේතු කොටගෙන ඔහු ද්වේෂ චරිතයක ඔව් තියුණු ලෙස දියුණු කරන ලද නුවණක් ඇති වුණේ නැත්නම් ඒ අවස්ථාවේදී ඒ කුසලයෙන් ලබා ගන්න ලද ආත්ම භාවය ඇති තැනත්තා මෝහ චරිතය. අන්න ඒ විදිහට සද්ධා චරිත බුද්ධි චරිත, විතක්ක චරිත, බුද්ධි චරිත කියන ඒවත් ওই විදිහට එන්නේ. ඒ නිසා කොටින් කියනවා නම් මේ චරිතවත් බවට හේතුව වූයේ කුමක්ද කරන ලද කර්මය. ඒකයි කර්මයේ සිදුවුනේ. දැන් මෙහිදී ඒ කර්මයටම ඉඩ දීලා අපි නිකන් ඉන්නවද ඕන විදිහකට යන්නේ කියලා. එහෙම ඉගැන්වීමක් බුද්ධ ආගමේ නැහැ. බුද්ධ ආගමේ නැහැ. ඒ නිසානේ අපට උගන්වන්නේ අපට උගන්වන්නේ හැම විටම මේ S2 තිබෙන නිසා පිටත බලන්න නෙවෙයි. අපට උගන්වන්නේ හැම විටම අප දිහා බලන්න. අත්තාමං ගවේෂය්‍යාස කියලා කියන්නේ තමාවයි සොයාගන්න තියෙන්නේ. තමාවයි සොයාගන්න. මොකක්ද Tamange සොයාගන්නට තිබෙන්නේ? තමාගේ කිව්, තමාගේ කෙරු, තමාගේ සිතුම් පිළිබඳව සොයන්නට ඕන හැම තිස්සෙම සැලකීමක් වන්නට ඕන. මේ මා සිතන සිටිවිලි මට යහපත පිණිසද අන්‍යයන්ට යහපත පිණිස පවතිනවා. මගේ කතා මට යහපත පිණිස අන්‍යයන්ට යහපත පිණිස පවතිනවා. මගේ ක්‍රියා මගේ යහපත පිණිස අන්‍යයන්ට යහපත පිණිස පවතිනවා. ඒක බලන්න. එහෙම බලන කෙනෙකුට පුළුවන් වෙනවා මා විසින් නොසිතිය යුතු දේවල් නොසිතා ඉන්න. මා විසින් නොකිය යුතු දේවල් නොකියා ඉන්න. මා විසින් නොකළ යුතු දේවල් නොකර ඉන්න. පුළුවන්. ඉතින් නිකම් ඉඳීමකුත් නැහැ. ඒ නිසා මොනවාද? නොකළ යුතු දේවල් නොකර හරින්නත් නැත්තම් කළ යුතු දේවල් කරනවා. කළ යුතු දේවල්. ඒ නිසා අත්හල යුතු දේ අත්හැරීම, අත්කල යුතු දේ කිරීම. මේ සාසනෙ උගන්වන්නේ. වෙන මොකක්ද උගන්වන්නේ? කල යුතු දේ කිරීමයි කියන විට කල යුතු දේ නොකල යුතු නොකල යුතු ඒවා අපි සීලයෙන් ආරක්ෂා කරලා ඒ නොකල යුතු දේවල් අත්හරින. සතුන් මරීමෙන් වළකින ඒ නොකල යුතු දේ. අන්න ඒ විදිහට නොකල යුතු දේ නොකර හරින. ඒ එකක් සීලයේ ඒකට කියන්නේ විරති සීලය. සීලයේ තව පැත්තක් තියෙනවා කළ යුතු දේ කරනවා. ඒකනේ චාරිත්‍ර සීලය කියන්නේ. ඒ චාරිත්‍ර සීලය කරන්නට බැරි අවස්ථා ඇති වෙනවා මේ අකුසල ධර්මයන් නිසා, මේ ක්ලේශ ධර්මයන් නිසා. අපි ගමන් අප වෙතට අප හැම වෙලාගේම নমස්කාරය සැලකිල්ල ලැබිය යුතු උතුමෙක් වෙනවා. අපි මේ අවස්ථාවේදී අප තුල අප්‍රහීන වශයෙන් පවත්නා මානය ඇති කරගත්තොත් මොකද්ද මේ අම්පලින් කරන්න කියලා සැලකිලා. ඒ තැනත්තරත් කියන්නේ හිසයි කඳයි බඩයි අප්පා අපිට වඩා තියෙන එක මොකද්ද? මොකටද අපි ඔක්කොම නැගිටලා සැලකිලිමත් කරන්නේ කියලා අපි ඉන්න විදිහටම හිතියොත් ඒ අපි කල යුතු දෙයක් නොකර හැරිය වෙනවනේ. නොකර හැරිය. ඒ මොන කරුණක් නිසාද? මානෙ. එතකොට එයින් අපි මොකද්ද කළ වරද මොකද්ද? චාරිත්‍රයක් කළේ නැහැ. චාරිත්‍රය කියන්නේ සීලයක්. චාරිත්‍ර සීලය. සිරිත් විරිත් කියලා එන්නේ. චාරිත්‍ර සීල වාරිත්‍ර සීල කියලා දෙකක් තියෙනවා. චාරිත්‍ර සීලය වාරිත්‍ර කත්තබ්බ මේ විධානති අරිය භාවං නිස්සාය. ඒ කියන්නේ කල යුත්තයි මෙය. උතුම් කෙනෙකු ඒ ආර්ය භාවය උතුම් මිනිස්්‍ය බව උතුම් බව සඳහා මේ කල යුත්තක්. නැත්නම් මේ ඒ අප විසින් කල යුත්තක් කියලා දක්වන දේ තියෙනවා ඒවා කරන්නට ඕන. ඒ නොකර හැරීම දැන් මෙතනත් වෙනවනේ. මේකෙත් ආවනේ. ඔය බලන්න මීට කලින් අපි කීවා යෝ මාතරං වා පිතරං වා ජිනකං ගත යොබ්බනං පහුසම්තෝන භරති සංජඤ්ඤා වසලෝ ඉති යෝ මාතරං වා පිතරං වා යමේ තමාගේ මව හෝ තමාගේ පියා ජින්නකං ගත යොබ්බනං පහව ගිය යෞවනයේ ඇති දිරු ශරීරයක් ඇති බවට පත් ඒ කියන්නේ වයස්ගත වූ මෞපිය දෙදෙනා පහු සම්තෝ තමාට බොහෝ දේ තිබෙනවා ධනෙ තිබෙනවා එහෙත් න භරති ඒ මෞපිය බෙදබාව ආරක්ෂා කරන්නේ ඔවුන්ව පෝෂණය කරන්නේ නැහැ තමන්ගේ පෝෂණය කිරීම ඔවුන්ට අවශ්‍යයි නම් තමන් පෝෂණය කරන්නේ නැහැ සංඥා වසවෝ ඉති දැනගන්නේ ඒ කරුණේ මේ තැනත්තා වසලේකයි කියා දැන් මේ මොකද්ද මේ කල යුතු දේ නොකිරීම නිසා වසලේක වෙන එකක් නෑ ඒ කල යුතු දේ නම් කුමක්ද ඒක චාරිත්‍රය චාරිත්‍රය අනේ එහෙම මේ ಗುಣ නුවණ කියලා මේ ශාස්ත්‍රෙහි උගන්වන දෙකක්. ಗುಣ නුවණ. ඒ ඒ දෙකම ඔය සීල සමාධි ප්‍රඥා කියන තුනට අන්තර්ගත වෙනවා. ಗುಣ පක්ෂයට ඇතුළත් වෙනවා සීල සමාධි කියන දෙක. නුවණ කියන පක්ෂය තමයි ප්‍රඥා කියන්නේ. එතකොට ಗುಣ නුවණ කියන මේ දෙකින් කෙනෙක් විරහිත නම් ඒ තැනත්තා මේ ශාසනික ගැන්වීම අනුව සමාජයේ ජීවිතය ගෙන යන පුද්ගලයෙක් වන්නේ නැහැ. තමන්ට පිරෙන්නට ඕනේ මේ ಗುಣ නුවණ දෙකම. ඒ නැති ಗುಣ නුවණ උපදවා ගන්නට ඕන. ඇති ಗುಣ නුවණ දියුණු කර ගන්නට ඕන. ඒ නැති ಗುಣ නුවණ ඇති කර ගැනීම සඳහා වීරියක් ඕන. ඒ ඒ තමයි උගන්වන්නේ අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය උප්පන්නානං කුසලානං ධම්මානං දීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ණියා සම්දං ජනීති වායමති විරියන් ආරබ්ධ චිත්තම් පග්ගන්හාති පදහති ඊළඟට ඒ ඒ ඇති නැති ගුණ නුවණ උපදවා ගැනීමත් ඇති ගුණ නුවණ දියුණු කර ගැනීම. ඒකට ගුණ නුවණ කියන මේ දෙක දියුණු කරගත්ත කෙනෙක් වෙතොත් ඒ තනත්තා ඒ ಗುಣ නුවණ හැම විටම තමාගේ ජීවිත යාත්‍රාව ගෙන යන අවස්ථාවේදී පෙරදරි කරගන්නේ නම් බුදුරජාණන් වහන්සේ මේ වසල සූත්‍රයේදී වදාරා තිබෙන වසල කරුණු එකකින්වත් Taman වසල භාවයට පැමිණෙන්නේ නැතිව රැකෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මොකක්ද අපිට ඕන කරන්නේ? මේ ಗುಣ නුවණ දියුණු කර ගැනීමට අවශ්‍යම වුමනා කරන සිහියයි කියන එකකුත් තියෙනවා. සිහිය, සතිය. තරහව උපදින්නට පුළුවන්. නමුත් තරහව ඉපදිලා සිදුවිය හැකි වැරදි බොහෝ කියන ගැනීම ගැනීම ආදි ඒවට යන්නේ නැතිව නවත්වා ගන්නට පුළුවන්. සිහිය පෙරදරි කරගන්න. හැබැයි සිහියෙන් යුතුව ඉන්නවනම් තරහ උපදින්නේ නැහැ. නමුත් බැරි වෙලාවක් උපන්නොත් සිහිය පෙරදරි කරගෙන ඉදිරිපත් කරගෙන ඒ තරහව දුරු කර ගන්නට. අනේ එහෙම තේරුම් ගන්නට ඕන ඒ දැනීම, කදරිය, පාපේච්ඡතාව, මසුරුකම, සත කියන ඒ කෛරාටිකකම නැත්තම් නැති ಗುಣ දෙන්නීම අහිරිකෝ අනුත්ප්පි අහිරික කියන්නේ පාපයට ලැජ්ජා නැතිකම අනුත්ප්පි පාපයට භය නැතිකම කියන මේවායින් යම් කෙනෙක් යුක්ත නම් ඒ කරුණින් දැනගන්නේ එතම වසලයක කියා. උඩ වසල කරන ධර්ම යෝ බුද්ධං පරිභාසති. සමහරු බුදුරජාණන් වහන්සේට පරිභාසති. වහන්සේ පහත් කොට කතා කරනවා. දැන් මේ අධික භාරද්වාජත් කලේ ඒකයි. සමහරු වෙන විදිහකින් වහන්සේ පහත් කොට කතා කරනවා. නැතකදී එක්තරා උත්සව සභාවකදී වික්ෂුන් වහන්සේලා වැඩි දිනක් සිටි සභාවකදී මූලාසනෙහි වැඩ සිටි ප්‍රධාන හාමුදුරුවෝ කළ ප්‍රකාශයකින් එබඳු පරිභාෂයකුත් දෙලින්ම නෙවේ ව්‍යංගයෙන් කරතුද මෙතන තුන් දන්නවනේ ව්‍යංගය කියන්නේ ව්‍යංගයෙන් කරතුද කොහොමද බුදුරජාණන් වහන්සේ වැඩියේ නෑ එංගලන්තයේ ඇමරිකාව වගේ ඒ රටවලට අපේ හාමුදුරුවෝ දැන් වදිනවා ඒ නිසා හොඳ හැටි ඉංග්‍රීසි හැම ඉගෙනගෙන ඒ තැන්වලට යන්න ඕනවා ඉතින් අපි දන්නේ කොයි විදිහටද මේ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ගමන් බිමන් පිළිබඳව උතරක් දැනගත්තේ උන්වහන්සේ අපිට හැම එකක්ම ප්‍රකාශ කරලා තියෙනවා තමන් වහන්සේ මෙතැනටයි වැඩි මෙතැනට වැඩි නැති කියලා. එහෙම ප්‍රකාශ කරලා නැහැ. උන්වහන්සේ බඹලොවටත් වැඩි බව ප්‍රකාශ කරපු අවස්ථාවක් තිබෙනවා. බඹලොවට. ඉතින් ඔය මානුෂ්‍ය වාසයේ ඇති එහෙම තැන්වලට වැඩි නැත්නම් කාරණයක් ඇතුළා උන්වහන්සේ වඩින්නේ. වඩින්නේ. අපි නම් මේ අපේ මිනිසුන් නම් සමහර විට හාමුදුරුවෝ නම් කාරණයක් තිබුණත් නොතිබුණත් වඩින්නට පුළුවන් තැනකට බුදුරජාණන් වහන්සේම කෙනෙක් ඉතිමෙත් නෙවෙයි කරුණක් නැතිව කුමටද වඩින්නේ උන්වහන්සේගේ ගමනින් වැඩක් නැත්නම් තාතර වැඩියද නොවැඩියද කියන්නට බෑ ඒක කියන්නට බෑ නමුත් ඒක කාරණයක්ද බුදුරජාණන් වහන්සේ වෙතෙන්ට ගන්නට ඕනද අන්න ඒ යන්නේ බුදුරජාණන් වහන්සේට කරපු පරිභාෂාව තව සමහරු අවුරුදු 80ට වැඩි ජීවත් වුණා නම් බුදුරජාණන් වහන්සේ ජීවත් වුණේ අවුරුදු 80යි. මේ පුද්ගලයා ඊටත් වැඩි කල් ජීවත් වුණා. එතකොට එයින් පෙන්වන්න හදන්නේ බුදුරජාණන් වහන්සේට වඩා මේ ජීවත් වීම අතින් උසස් කමක් නොහු කෙරෙහි වුවන්නට. දැන් මේ හාමුදුරුවෝ කතා කරන්නේ දැන් වෙන අනිත් ඔක්කොම පැත්තකින් තියදී බුදුරජාණන් වහන්සේ වාරකේ අර බහුතරණයෙන් ගත්තා වගේ. කොයිතරම් මුලාවද? ඒක පරිභාෂ ව්‍යංජයෙන් කරන්නේ. ඒ දැනගන්න ඕනේ. අපිට බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි ඒකට මොකද විරුද්ධ වෙනවා? මේ පත්‍රයේක බුදුරජාණන් වහන්සේගේ පිළිතුර දැම්මොත් එහෙම සමහර විටක එහෙම ඒවා තිබුණානේ අර ගුණමුණ ආදීව ඇඩ්වර්ටයිස්මන්ට්ස් වල දැම්මම විරුද්ධ වෙනවා. ඒ මේවා මෙහෙම විරුද්ධ විය යුතු නැද්ද? විරුද්ධ වෙනවා කියන්නේ ඒක. එහෙම කතා කරත් මෙහෙම විරුද්ධ විය යුතු නැද්ද? විරුද්ධ වෙනවා කියන්නේ ඒක. එහෙම කතා කරන එක සුදුසුද? නුසුදුසු. එහෙම යන්නේ පුළුවන් කෙනෙක් උන්ට බුදුරජාණන් වහන්සේට පරිභාෂේ මහන්සේ පහත් කොට දක්වන්නට. යෝ බුද්ධං පරිභාසති යමක බුදුරජාණන් වහන්සේට පිරිහලා කතා කරයිද අතවා තස්ස ශාවකම් එහෙම නැත්නම් වහන්සේගේ ශ්‍රාවකයෙකු. එහෙම පිළිහෙලා කතා කරයිද? පරිබ්බාජං ගහත්තම්වා එහෙම නැත්නම් පරිබ්‍රාජකයෙකු ගෘහස්ථයෙකුට ඒ විදිය කතා කරයි. සංඥාවසලෝ. ඒ කියන්නේ කාවත් පහත් කොට එහෙම කතා කළ යුතු නෑ. ඒකයි කොටින් කියන්නේ. කාටවත් එහෙම පහත් වචනෙන් කතා කළ යුතු නෑ මේ අධික භාරද්වාජ දැන් තේරුම් ගන්නවා. ඔහු